භාග්‍යවත් වූ අරහත් වූ සම්මයක් සම්බුද්ධ දසබලධාරී සරවජ්‍ය රාජෝත්තමයාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් ධර්මයේ තුල පවතින පරමත්ත දේශනාව වූ අභිධර්මය පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පෙර වැඩසටහනේදී අපි සිහිපත් කළේ ද්වේෂ මූලික සිත් පිළිබඳවයි. ඒ අනුසාරයෙන් ඒ ද්වේෂමූලික සිත හටගෙන තමන්ගේ సంతානය කිලිටි කරන්නේ කවර කවර අවස්ථාවන් තුල කවර ආකාරයකින්ද කියන එක අපි සිහිපත් කළා. ඒතර මේ द्वේෂය පිළිබඳව අපි සිහිපත් කරනකොට මේ द्वේෂය ඊ타මාත්ම භයානක සිතක් द्वේෂය කියන්නේ. දැන් ලෝභ මූලික සිත් ගැන ඉගෙන ගන්නකොට දැන් ලෝභ මූලික සිතෙන් නුත් අකුසල් රැස් වෙනවා අකුසල් රැස් වෙලා තිරිසන් പ്രേත අසුර නිරය ආදී සතර පායටම යන්න හේතුවක් වෙනවා නමුත් ලෝකයේ තියෙන බරපතලම අකුසල සිද්ධ වෙන්නේ මේ ද්වේෂ මූලික සිත් හට ගැනීමෙන් දැන් තියෙන බරපතලම අකුසල් හැටියට අපි සිහිපත් කරන්නේ පංචානන්තරේ කර්ම. ඒ කියන්නේ මුලින්ම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීම. ඊළඟට රහතන් වහන්සේලා මැරීම. ඒ වගේම මව මැරීම, පියා මැරීම සහ සංඝ භේදය කියන අකුසල් කර්ම පහ. ඊතර මෙතනින් තථාගත ශරීරයේ ලේ සොලවන්නේත් දේශමූලික සිතකින්මයි. ඒතර රහතන් වහන්සේ නමක් ඝාතනය කරන්නේ තමන්ගේ දෙමව්පියන් ඝාතනය කරන්නේ සංඝයා එකිනෙකා වුණෝන් විශේෂයි ભેද ස්වභාවයට පත් කරවන්නේ මේ දේශමූලික සිතකින්මයි. ඒතර බලන්න යම් කෙනෙක්ගේ సంతාන තුල මේ දේශමූලික සිතක් හටගත්තොත් ඒ සිත ලෝභ මූලික සිතක් හට ගන්නවට වඩා බොහොම භයානකයි. ඒ ද්වේෂයෙන් මේ ලෝකේ කරන්න බැරි අකුසලයක් නැහැ. දැන් ලෝකයේ තුල තියෙන දැන් මිනිස්සෙට කරන්න පුළුවන් ලොකුම හානිය කුමක්ද? ඒ මිනිස්යාව මරලා දාන එකනේ. එතකොට බලන්න කෙනෙක්ගේ ජීවිතයක් නසනවා කියන එක කරන්න පුළුවන් වෙන්නේ ලෝභ මූලික සිත මේ ද්වේෂ මූලික සිතකින්මයි. කියන්නේ මුලින්ම ලෝභ මූලික සිතක් ඇතිකට ඇති වෙලා ඒක තවත් ඒක දියුණුවට පත්වීමෙන් ඒක පටික සම්පයුක්ත සිතක් බවට පත් වෙන්නට පුළුවන්. ඒක මෙහෙම හිතන්න. දැන් ඔන්න මිනිස්සෙට හිතෙනවා සතෙක්ව මරලා මස් අනුභව කරන්න. හොඳයි. සතෙක්ව මරලා මස් අනුභව කරන්න හිතෙනවා. එතකොට දැන් මේ සත්වයාගේ මාංශය අනුභව කරන්න ඕන කියලා පහළවන හිත මොකක්ද? ලෝභ මූලික සිතක්. එතකොට දැන් මේ සතා පන පිටින් ඉන්න නිසා මේ සතාව ගේ මාංශය අනුභව කරන්න එක බාධාවක්. එතකොට එහෙනම් මේ සතාගේ ප්‍රාණය සින්දොත් එයාට පුළුවන් ඒ කාරණාව කරගන්න. ඒතුනි මෙතෙක් පහළ වුණා ලෝභ මූලික සිත් පරම්පරාවක්. ඒතුනි යම් වෙලාවක මේ සත්‍යයා මැරිය යුතුය කියන සිත පහළ වුණාද එතෙන් පටන් පහළ වෙන්නේ දේශ මූලික සිතක්. ඒතුනි කිසිම කෙනෙක්ට දේශ මූලික සිතකින් තොරව ප්‍රාණඝාතයක් කරන්න පුළුවන් කමක් නැහැ. අනුන්ට පරුස වචනෙන් බනින්න පුළුවන්කමකුත් නැහැ දේශ මූලික භාවකෙන් තොරව. දැන් අපි අහලා තියෙන මේ සමාජය තුල සමහර අය සාකච්ඡා කරනවා දැන් ඔය ඇත්තෝ දැකලා ඇති ගොඩාක් දුක් විඳින සත්තු ඉන්නවා. ඒ කියන්නේ දැන් අපි හිතමු රියානුතරකට බඳුන් වෙලා හරි සතෙක් ගොඩාක් දුක් විඳිනවා. එක්ක ලෙඩක් වැළඳිලා හරි. එතකොට අන්න ඒ ගැන අනුකම්පාවෙන් සත්ව කරුණාවෙන් කතා කරන මිනිස්සු කියනවා මේ සත්වයා මේ වසර ගණන් දවස් ගණන් සති ගණන් දුක් විඳින්න හැරෙනවට වඩා මේ සත්වයා මරණ එක හොඳයි කියලා කියනවා. එහෙම කතාවක් තියෙනව නේද සමාජය තුල. කියන්නේ මේ සතා දවස් ගාණක් දුක් විඳිනවා. ඒ නිසා මේ සතාට ජීවත් වෙන්න බෑ. ඒ නිසා මරණ එක හොඳයි කියලා හිතක් පහළ වෙනවා. ඒ සිත පහළ කරගෙන ඒ සතා මරනවා. දැන් එහෙම කරලා ඇත්තෝ හිතනවා අපේ ඒ සතාට යහපතක් කරා කියලා. පින්වත්නි කෙනෙක් මරණ එක කෙනෙක්ට යහපතක් කිරීමක්ද? නිකමට හරියටන්න අන කිසිම සතෙක් කැමතිද මරණවට තමන්ව? දැන් හිතන්න ඒක ගොඩක් ඇත්තන්ට පහළ වෙන මේ තිරසන් සත්තු විශේෂ විතරයි. ඒ කියන්නේ මිනිස්සු විශේෂ පහළ වෙන්නේ අන්න බලන්නකෝ දේශය කියන එක. ඒ කියන්නේ දැන් හිතන්න අපි දන්න කෙනෙක් හොඳටම අසනීපෙන් ඉන්නව ලෙඩ වෙලා. අපි දන්නවා මේ කෙනාට මේ හොඳ කරන්න බැරි රෝගියක් වැළඳිලා තියෙන්නේ. නමුත් කවුරුවක්වත් කියනවාද මේ කෙනා මරමු කියලා අනුකම්පාවෙන්. එහෙම කියන්නේ නැහනේ. ඒතර මේ ආයතන මේ අනුකම්පා සහගත සිත පහළ වෙන රසනන තිරසන් සත්ව විශේෂයේ පමණයි. එතකොට ඒ ඇත්ත මුලාභවෙන් හිතනවා අපිට මේ පහළ වෙන්නේ කරුණාව කියලා. අන බලන කරුණාවේ වේශයෙන් දේශය පහළ වෙන විදිය. අනුකම්පා කිරීමේ වේශයෙන් දේශය පහළ වෙනවා. ඒතර අන්න ඒකයි වංචකයි කියලා කියන්නේ වංචක ධර්ම. අන්න කෙනෙක්ට අනුකම්පා කිරීමේ හේතුවෙන් දේශේ පහළ වෙනවා. ඒතර මෙන්න මේ විදිහේ බරපතල අකුසල් දක්වාම මේක දියුණුවට පත්වන්න හේතු වෙන්නේ මේ දේශමූලික සිත. ඒතර මේ දේශය හරියට පිළිකුල් වෙච්ච ආහාරයක් වගේ කියලා කියනවා. දැන් හරියට මලකුණක් වගේ කියලා කියනවා. දැන් යම් වෙලාවක Taman හොඳට නාලා සුවඳ විලවුන් ගල්වාගෙන ලස්සන ඇඳුමක් ඇඳගෙන ඉන්නකොට තමන්ගේ ඇඟට සර්පකුණක් දැම්මොත් තමන් එක තියන් ඉන්න කැමතිද? නෑනේ තමන් බලන්න ඉක්මනින් මේක ඉවත් ඉවතට විසි කරවන්න. ඒක තියන් ඉන්න කැමති නෑනේ කවුරක්වත්. ඒ වගේම තමන් මේම හොඳට පිරිසිදු ඉන්න වෙලාවක මේ ජරාවෙන් පිරුණු වලකට වැටෙනවා. තමන් කැමතිද මේකේ ඉන්න? නෑ තමන් බලන්න මේකෙන් පුළුවන් ඉක්මනට ගොඩට එන්න. අන්න ඒ වගේ කියන මේ හරියට මේ පිළිකුල වගේ ඇති කරගත යුතු කියන සිතක් මේ ද්වේෂමූලික සිත් පිළිබඳවත්. කියන්නේ ද්වේෂමූලික සිත ද්වේෂය කියන එක හරියට ඒ වගේ පිළිකුල් සහගත දෙයක්. අන්න ඒක අපේ సంతාන තුල තියාගන්නට ඒක නැවත නැවත වර්ධනය කරන්නට අන්න අපේ උත්සාහයක් නොගත යුතුයි. හරියට අර මලකුණක් වැටුණු කෙනා ඒක ඉවත් කරන්න උත්සාහයක් දරන්නේ කොයිතරම් ඉක්මනින්ද? අන්න ඒ වගේ වේගයකින් ඒ තරම්ම ඉක්මනකින් මේ ද්වේෂය කියන එක හටගත්තොත් ඒක අයින් කරන්න වෙහසක් දරන්න කියලා කියනවා. මොකද හේතුව අර මුලින්ම බොහොම සියුම් ආකාරයට පත්වන ද්වේෂය ටික ටික වර්ධනය වෙලා ඒක බලවත් දේශමූලික සිතක් බවට පත් වෙන්නට පුළුවන්. ඒ තුළ ලොකු අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. දැන් හිතන්නේ ඒක මේ විදිහට දැන් ඔන්න ඒක ඔයතු ජාතක කතාවල අහලා ඇති. දැන් අර ලස්සන කතාවක් තුන ඒක දැන් රජ්ජුරුවන්ගේ සිරිතක් තියෙනවා. දැන් ඒ කාලේ ඉන්න රජ්ජුරුවෝ මේ වීදි සංචාරයේ ගමන් කරනවා. ඒ වීදි සංචාරයේ ගමන් කරනකොට දැන් රජ්ජුරුව මහත් හරසරින් යුක්තව වීදියක් වීදියක් පාසා ගමන් කරනකොට බොහෝ පිරිස් සඳුළු තලවලට රැස් වෙලා නොඑක් තැන් වලට රැස් වෙලා මේ රජ්ජුරුවන්ගේ ශ්‍රී විභූතිය දකින්න එකතු වෙනවා. ඒතර ওই තැන්වල අර නිතර නිතර එළියට එන්නේ නැති බොහොම ලස්සන මේ කාන්තාවන් පැමිණෙනවා. එතකොට මේ රජ්ජුරුව දකින්නොත් දැක්කොත් එහෙම බොහොම ලස්සන කෙනෙක් හිතක් පහළ වුණොත් මේ රජ්ජුරුවන් රාජමාලේ ගවට ගිහිලා පණිවිඩයක් යවනවා. ඒ කෙනා සස්වාමයකද අස්වාමයකද කියලා බලාගෙන ඉන්න කියලා. ඒ කියන්නේ මේ කෙනා මේ විවාහ වෙච්ච කෙනෙක්ද විවාහ නොවෙච්ච කෙනෙක්ද කියලා. ඒතරොන්න මේ රජතුමාට දැනගන්නට ලැබෙන මේ කෙනා විවාහ වෙච්ච කෙනෙක් කියලා. එතකොට මේ රජතුමාට දැන් මෙයා විවාහ වෙච්ච කෙනෙක් නිසා මේ කෙනාව තමන්ගේ අන්තපුරයට ගෙන්න ගන්න බෑ. ඒ නිසා මේ කෙනාගේ සැමියා කොහොම හරි මරන්නට ඕන කියලා අන්න ඒ කෙනාට කරන්න බැරි වැඩක් බාර දෙනවා. ඒ කියන්නේ යාට වෙලාවක් දීලා අර ලස්සන ඒකේ තියෙන මේ දැන් හවසේ කාලේ මේ ප්‍රධාන දොරටු වසා දමනවා නගරේ. ඒතරේ නගරේ ඉන්නේ ඒක ඒ පුරුෂයාට අන කරනවා මේ කෙනෙක්ට ලේසියෙන් හොයාගන්න බැරි අර දෙයක් අරගෙන එන්න යව පිටත් කරනවා. ඒ කෙනාට හැබැයි එන්න බෑ හොඳටම දන්නවා මේ කෙනාට මේ එන්න බෑ කියලා. නමුත් මෙයාට මේක පවරන්නේ මෙයා මේ වැරද්ද කළාට පස්සේ රාජාන කඩ කරා කියලා මේ කෙනාව ඝාතනය කරලා අර Taman කැමති කෙනාව අයත් කරගන්න. ඊතරන්නේ එක මොහොතක් තුල මම මේ ඔක්කොම කතාව කියන්නේ කතන්දරේ මම මේක කාරණාවක් පැහැදිලි කරන්න මතක් කළේ දැන් මේකෙන් අදහස් කළේ එක මොහොතක් තුල පහළ වෙච්ච මේ ලෝභ මූලික සිත ඒ වෙලාවෙම දුරු කරගත්තේ නැති වුණොත් ඒක කොච්චරක් දුරකට ගමන් කරනවද කියලා බලන්න. අනේක තවත් කෙනෙක් ඝාතනයක් කිරීම දක්වාම ඒක ගමන් කරනවානේ. ඒතර දැන් මේකට උදාහරණ අපිට මේ සාමාන්‍ය ලෝකයේ තුලින්ම දකින්නට පුළුවන්. කියන්නේ කෙනෙක් තවත් කෙනෙක්ට කැමැත්තෙන් ඉන්නවා. නමුත් ඒ ආරම්මණය, ඒ වස්තුව තමාට ලබා ගන්න බැරි වුණොත් අන්න ද්වේෂයෙන් යුක්ත වේක විනාශ කරනවා. අන්න ද්වේෂ මූලික සිතෙන් කරන දේ. ඒතර දැන් මෙහෙම සිද්ධියක් තියෙනවා. අපි ද්වේෂ මූලික සිතක් පහල කරගෙන එක භවයක් තුල ඒ කාරණාව එක වතාවයි කරන්න පුළුවන්. හිතන්න එක වතාවයි කළේ කියලා. නමුත් ඒකෙන් ලැබෙන විපාකය සමහරට කල්ප ගණනාවක් යනකම් විපාක දෙනවා. ඒක බලන්න දැන් මුගලන් තෙරුන් වහන්සේගේ පෙර ආත්ම භාවයක තමන්ගේ අම්මයි තාත්තයි දෙන්නම මැරුවා. ඒ කියන්නේ ඒකත් උනේ ලෝභ මූලික සිතක් හටගෙන ඒ ලෝභය ඒ මොහොතේම දුරු කරගන්න බැරි නිසා ඒක ද්වේෂයක් බවට පරිවර්තනය වුණා. ඒතර මේ අම්මයි තාත්තයි දෙන්නම අන්ධයි. එතකොට මුලින්ම එයාගේ භාර්යාව කියා හිටියා මේ දෙමව්පියොත් එක්ක මට ජීවත් වෙන්න බෑ. ඒ නිසා මේ දෙන්නම අපි කොහොම හරි මරලා දාමු. දැන් මුලින්ම මේ කෙනා කී කියා හිටියේ මං කසාද බඳින්නේ මැරෙනකම් අම්මට තාත්තට සලකනවා කියලා. නමුත් දෙමව්පියන්ගේ අධික පෙරැත්තේ නිසා තමයි මේ කෙනා විවාහ වුනේ. ඒ විවාහ වුණාට පස්සේ වන්න බලන මුලින්ම ඊට පස්සේ ලෝභයක් හටගත්තා. ඒ ලෝභයක් හටගෙන ඊට පස්සේ දැන් බහාරියාව තමයි දෙමව්පියන්ට වඩා වටින්නේ. ඊට පස්සේ එයා කියන දේ තමයි මුලින්ම පිළිගන්නේ. දැන් එයා මුලින්ම කිව්වා දෙමව්පියෝ ඝාතනය කරමු. නමුත් ඒක නා මුලින්ම කැමති වුණේ නැහැ. ඒ දෙයට විරුද්ධ වුණා. නමුත් අර නිතර නිතර බල කිරීම හේතු කරගෙන ඒකට එකඟ වුණා. ඉතින් අර අන්ධ දෙමාපියෝ අනාන්තරයකට එකතු කරගෙන ගිහිල්ලා පුතාට පුතා කිව්වා දෙමාපියන්ට මේ මේ වනාන්තරේ හුරු ඉන්නවා මං ඉදිරියේ බලාගෙන එන්නම් හොරු ඉන්නවද කියලා. ඒකල මෙයාම පොළු අරගෙන ඇවිල්ලා හොරු විදිහට අම්මටයි තාත්තටයි පහර දෙනවා. ඒතර දෙමාපිය ඔය පහර දෙනකොටත් කියන්නේ මොකද්ද? පුතේ මෙන්න හොරු ඇවිල්ලා අපිට පහර දෙනවා. නුබලා ජීවිතේ බේරාගෙන දුවන්න, පැනලා යන්න කියලා. අන්න අම්මගේ සිතවිල්ල. එතකොට අන්න මුලින්ම ලෝභ මූලික සිත පහළ වුණා. දැන් බිරිඳට ආදරය නිසා එයාගේ කීම බැහැර කරන්නත් බෑ. අන්න ඊට පස්සේ ඒක ද්වේෂයක් දක්වා දියුණු වුණා. ඊට සන්න මෙතෙක් කල තමාව පෝෂණය කරපු, තමාව ජීවත් කරවපු, තමාව බිහි කරපු දෙමව්පියෝ දෙන්න පවා ඝාතනය කරන්න තරම් අධික ද්වේෂයක් පහළ වුණා. එතකොට එයා අම්මයි තාත්තයි දෙන්නම මැරුව එක ආත්මයක. ඒතර ඒක අවුරුදු ගාණක් ගියේ නෑ ඒකට. ඒකට බොහොම ටික වෙලාවයි ගියේ. නමුත් බලන්න ඒකේ විපාකය. කියන කල්පයක් නිරේ දුක් විඳා. දැන් දෙමාපියන් මරණ එකේ විපාකය කල්පස්ථායිනේ කල්පයක්ම නිරේ ඉන්න සිද්ධ වෙන අවීචියේ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒතර කල්පයක් කියලා කියනකොට ඒකේ නොඑක් ප්‍රභේද තියෙන. මොකද කල්පයක්ම දෙමාපියෝ මැරීමේ අකුසලයෙන් දුක් විඳින්න හේතුවක් නැහැ. ඒකේ විපාකයේ කල්පයක් වුණාට හේතුව තමයි දැන් කල්පය කියන එකේ නොඑක ආකාරයේ ප්‍රභේදයන් තියෙනවා. ඒතර අපි හිතමු යම් කෙනෙක් මේ දැන් කල්පයේ තියෙන නොඑක් ආකාරයක අර සංවට්ට සංවට්ටහ විවට්ට විවට්ටහ කියලා ආකාර හතරකට බෙදෙනවා. ඒක බෙදෙනකොටත් එතන තියෙන අන්තර කල්ප කියලා කොටාසයක් තියෙනවා. එතකොට මහා කල්පයකට අන්තර කල්ප 80ක් තියෙනවා. එතකොට එක ලෝකේ පවතින්නේ ලෝකේ සත්වයෝ වාසය කරන්නේ කල්පයෙන් තුනෙන් එකක් විතරයි. ඒ කියන්නේ අන්තර කල්ප 80කින් සමන් වෙච්ච මේ මහා කල්පයක් තුල අන්තර කල්ප 20ක් විතරයි සත්වය ලෝකයේ තුල වාසය කරන්නේ. එතකොට ඒකෙම තේරෙනවා කල්පයක් දුක් විඳින්න හැකි සමත් අකුසලයක් රැස් කළාට කල්පයක්ම නිරේ දුක් විඳින්නේ නැහැ කියලා. නමුත් කල්පස්ථායි මේක කල්පයක් දුක් විඳින්න ඕන. සමත් කර්මයක්. එතකොට අන්න කෙනා බොහෝ කාලයක් මේ විදිහේ නිරේ දුක් විඳලා ඒ අකුසලයේ ගෙවුනට පස්සේ නැවත සුගතිය ඉපදුනා. නමුත් සුගතිය ඉපදුනාට එදා කරපු කර්මයේ විපාක එතනින් අවසන් වුන්නේ අන්න ප්‍රවෘත්ති විපාක හැටියට උපදින උපදින හැම භවයකදීම අනිත් අයගෙන් ගුටි කාලා මැරෙන්න සිද්ධ වුණා. ඒතරන්නේ එදා ඒ කරපු කර්මයේ අවශේෂ විපාක. ඒතර බුදුරජාණන් වහන්සේ තුල දේශනා කරන්නේ දැන් ඒ තෙරුන් වහන්සේ මේ ජීවිතේදී රහත් ඵලයටපත් වෙච්ච නිසා ඒ කර්මය එතනින් අහෝසි බවටපත් වුණා. ඇයි ඒ ජීවිතේ පිරිනිවන් පෑවට පස්සේ නැවත උපතක් නැති නිසා. හැබැයි සසරේ තවත් ගියා නම් තවත් ඒකේ විපාකය ලැබෙනවාමයි. උතුරන්න බලන්න එක මොහොතක් තුල එක ජීවිතයකදී මේ දේශමූලික සිතක් පහළ කරගෙන කරපු කර්මයකින් කොයිතරම් කාලාන්තරයක් දුක් විඳිනවද කියලා. ඒකයි මේ දේශය කියන්නේ බොහොම භයානකයි කියලා කියන්නේ. ඒක අපේ කිසිම අවස්ථාවක సంతානය තුල වැඩෙන්නට ඉඩ දෙන්න හොඳ නැහැ. මොකද වැඩුණොත් ඒකෙන් Tamanට හානියක්මයි කරන්නේ. අයහපතක්මයි සිද්ධ කරන්නේ. දැන් ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒක නොඑක් වේශයෙන් Tamanට විපාක දෙන්න ඉදිරිපත් වෙන්න පුළුවන්. දැන් ඔයත් අහලා ඇති මල්ලිකා දේවිය කියලා කෝසල රජුරුවන්ගේ දේවියක් හිටියා. ඒතර මේ දේවිය දිනක් බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා භාග්‍යවතුන් වහන්සේ මේ සමහර අය එයා කාන්තාවක් නිසා එයා ඒ අනුසාරයෙන් විමසියේ ස්වාමීන් සමහර කාන්තාවන් බොහොම ලස්සනට ඉපදෙනවා. බොහොම ප්‍රියමනාප ඉපදෙනවා. ඒ වගේම ස්වාමීනි සමහර අය බොහොම විරූපී දුර්වර්ණව උත්පත්තිය ලබනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේකට හේතුව මොකක්ද කියලා විමසුවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා නිතර නිතර ද්වේෂ කරනවා නම් දේශමූලික සිත් පහල කර ගන්නවා නම් නිතරම කේන්තියෙන් ඉන්නවා නම් අන්න කියනවා ඒ ඇත්තන් ඉපදෙන ඉපදෙන භවයන් තුළ දුර්වර්ණ බවට පත් වෙලා බොහොම විරූපී ස්වභාවයෙන් උපදිනවා කියලා කිව්වා මේ ද්වේෂයෙන් යුක්ත කෙනා. අර මෛත්‍රියෙන් ඉන්න කෙනා බොහොම ප්‍රියමනාපව ලස්සනට රූප ස්වභාව ඇතිව උපදිනවා කියලා දේශනා කළා. ඒතර බලන්න දැන් සාමාන්‍ය විදිහේ තමන් නිතර නිතර ද්වේෂයෙන් ඉන්නවා නම් අනිෂ්ඨාරම්මණයත් එක්ක ගැටි ගැටි හැම වෙලේම දේශමූලික සිත් ඇති කර ගන්නවා නම් අන්න එතකොට Tamante ඒක අර නිරේ ගිහිල්ලා දුක් විඳින්න තරම් බලවත් කර්මයක් බවට පත් නොවුනත් අන්න සාමාන්‍ය ජීවිතයක් තුල ඒක නොඑක් අනුසාරයෙන් විපාක දෙන්නට ඉදිරිපත් වෙනවා. ඒතරන්නේ ඒ නිසාමත් අපි හිතන්නට ඕන මෙන්න මේ විදිහට අර ප්‍රත්සන්ද විපාක වගේම ප්‍රවෘත්ති විපාක ලබන්නත් මේ द्वේෂය කියන එක සමත්කමක් දක්වනවා. කියන්නේ දැන් අර නිරයට යන්න, තිරිසන් ලෝකයට යන්න, പ്രേත ලෝකයට යන්න, අසුරපායට යන්නත් මේ द्वේෂය හේතු වෙනවා. ඒතර द्वේෂයෙන් ලබා දෙන ප්‍රතිසන්දි විපාකය තමයි දුගති ලෝකයන් තුළ උත්පත්ති ලැබීම. ඒතර ඒ द्वේෂයෙන් ලැබෙන ප්‍රවෘත්ති විපාක තමයි අර උපදින උපදින භවයන් තුළ විරූපී සහගත ස්වභාවයට, දුර්වර්ණ ස්වභාවයට පත්වන එක. ඒ වගේම දැන් නිතර කේන්තියෙන් ඉන්න කෙනා අනිත් අයට මේ ජීවිතේදීත් අප්‍රසන්නයි නේද? නිතර කේන්තියෙන් ඉන්න කෙනා. මේ ජීවිතෙත් කැමති නැහැ නේ ආශ්‍රය කරන්න කවුරක්. අන්න එතකොට දැන් සසරෙදිත් එහෙමයි. දැන් අපි නිතරම අනුන්ට ද්වේෂයෙන් කතා කරනවා නම් අනිත් අයදී හැම වෙලෙම ද්වේෂයෙන් බලනවා නම් මේ හැම ආරම්මණයක් එක්කම ද්වේෂයක් ඇති කරගන්නවා නම් අපේ භවය තුළ ඉපදුනාට පස්සේ ඒක අපිට දැනෙනවා නිකම්ම. දැන් ඔය ඇත්ත දැකලා ඇති දැන් සමහර මිනිස්සු ඉන්නවා ඒ අයට කවුරුවක්වත් කැමති නෑ. සමහරට ඒ මිනිස්සයාගේ පේන තරම් වැරද්දක් නෑ. ඒත් අපිට වැරද්දක් කරලත් නෑ. ඒත් සමාජයට වැරද්දක් කරලත් නෑ. නමුත් අනිත් අයට හිතෙන්නේ එයාත් එක්ක සම්බන්ධකම් ඇති කරගන්න. එයාට පිහිට වෙන්න. එයාත් එක්ක කතාවට යන්න. එයා පිළිබඳව මේ නුරුස්නා ගතියක් නැති වෙනවා. ඇයි මේ? අන්න ඒ කෙනා පූර්ව භවයන් තුල සිද්ධ කරපු දේ තමයි මේ ප්‍රවෘත්ති විපාක හැටියට මතුවලා එන්නේ. ඉතින් අන්න ඒ නිසා තමයි මේ द्वේෂය කියන එක දුරු කරලා හැම වෙලාවකම මෛත්‍රියෙන්ම කටයුතු කරන්න කියලා කියන්නේ. ඒ द्वේෂයට ප්‍රතිපක්ෂ විරුද්ධ ධර්මයේ තමයි මෛත්‍රී කියලා කියන්නේ. තරණ මෛත්‍රිය වඩන කෙනා එයාට මේ ජීවිත අර මෛත්‍රී ආනිසංස ගොඩාක් තියෙනවානේ. අර මේ ජීවිතේදීම කියන අර සුඛං සුපති සුඛං පටිබුඤ්ජති න පාපකං සුපිනම් පස්සති මනුස්සානං පියෝ හෝති අමනුස්සානං පියෝ හෝති දේවතා රක්ඛන්ති නාස් අග්ගිවා විසංවා සත්තං වා කමති තුවටං චිත්තං සමාධියති මුකවන්නෝ විප්පසීදති උත්තරින් අපපටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති යන්නේ 11ක් මිත්‍රානිසං මෙත්තානිසං සූත්‍රයේදී කියලා දෙනවා. එන මෛත්‍රී කරන කෙනා සුඛං සුපති. එයා හොඳට නිදා ගන්න කෙනෙක් බවට පත් වෙනවා. සුකම් පටිබුංචති. ඒ කෙනා හොඳින් පිබිදින කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ දැන් හොඳට නිදා ගන්නත් මෛත්‍රියක් තියෙන්න ඕන. දැන් ද්වේෂයෙන් ඉන්න කෙනෙක්ට නිදා ගන්න පුළුවන්ද හොඳට? බෑ. එයාට නිින්ද යන්නේ නැහැ ද්වේෂය තියෙන කෙනාට. එයාගේ ද්වේෂයෙන් නිදා ගන්න කෙනා පිබිදෙන්නේ ද්වේෂයෙන්මයි. නේද? දැන් ඒක සුපං සුකම් පටිබුජ්ජති කියන එක නෑ ද්වේෂයෙන් ඉන්න කෙනාට. දැන් ඔයත් දැකලා සමහර අයට උදේට කතා කරන්න බෑ. නේද? උදේ උදේ නැගිටිනකොට කේන්ති ගිහිල්ලා. එහෙම දැකලා ඇති නේද? එහෙම තියෙනවනේ සමහර අයට ඇයි මේ? අන්න යට දැන් සමහර දැන් බොහොම අඩු වෙන ප්‍රීතියෙන් නැගිටින අය. කියන හොඳට ප්‍රීති සෝමනස් සහගතව දැන් දැන් මේ මෛත්‍රිය කරන කෙනා හැම වෙලාවෙම ප්‍රීතියෙන් ඉන්නේ. යාට අපිට මෙයා නිදා ගන්න ගිහලා මගදී ඇහැරෙව්වොත් එයා ඒත් නැගිටින්න බොහොම ප්‍රසන්නව. දැන් වෙන කෙනෙක් බාගෙට නිදාගෙන ඉන්නකොට නැගිටියොත් මොකද වෙන්නේ? කේන්ති යනව නේද? සමහරට බනින්නත් ඉඩ තියෙනවා. අන්න එතකොට අන්න මෛත්‍රිය කරන කෙනා එහෙම නැහැ. එයා හොඳට ප්‍රසන්න සිතින් පිබිදෙනවා. ඒකට ඔයත් හොඳට මෛත්‍රී හුරු කරලා බලන්න. මෛත්‍රිය වඩලා බලන්න ඒකේ ආනිසංස තියෙන හොඳට හොඳටම පේනවා ඒක. මේ ජීවිතේදීම දකින්න පුළුවන් තමාගේ ජීවිතේදීම. වෙනදට කේන්තියෙන් ඉන්න කෙනාට කේන්තිය ක්‍රමයෙන් පහව යනවා. කාලාන්තරයක් තිස්සේ මේක හුරු කරනකොට වෙනදට කේන්තියෙන් ඉන්න කෙනා නැගිටින කෙනා දැන් හොඳ ප්‍රසන්නව ප්‍රබුද්ධව හොඳට පිබිදෙනවා. අන්න මෛත්‍රියානිසංස සුඛම් පටිබොජ්ජති. නැකට න පාපකං සුපිනම් පස්සති. මේ මෛත්‍රියෙන් ඉන්න කෙනා මෛත්‍රිය වඩන කෙනාට නපුරු භයානක හීන පේන්නේ දැන් සමහර අය භයානක හීන දකිනවා. නපුරු සිහින දකිනවා. අන්න ඒ දේවල් වෙන්නේ නැහැ කියන මෛත්‍රිය කරන කෙනාට. ඊළඟට manussානම් පියෝ හෝති. මෛත්‍රිය වඩන කෙනාට මිනිස්සු ප්‍රියමනාපයි. තමන් මෛත්‍රිය දියුණුවටපත් කරනවා නම් අන්න ඒ කෙනාට ගොඩක් අය කැමති. ඒ කියන්නේ මිනිස්සෙන්ට ප්‍රියමනාප කෙනෙක් බවටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අමනුස්සානම් පියෝ හෝති. ඒ කෙනා අමනුෂ්‍යයන්ටත් ප්‍රිය වෙනවා. දැන් මෛත්‍රී වඩන කෙනා වනාන්තරයක ඉන්නවනම් ඒ වනාන්තරයේ ඉන්න සත්වයෝ පවා එයාට අනුගත වෙනවා කියලා කියනවා. ඒකේ අමනුස්ස කියලා කියන්නේ මනුෂ්‍ය නොවන හැම කෙනෙක්ටම ඒක තිරිසන් සත්වයෝ වෙන්න පුළුවන් වෙනත් പ്രേත ආදී නොයෙක් යක්ෂ ආදී සත්ව කොටස් වෙන දෙවියෝ මේ ඔක්කොම ගැනෙනවා අමනුස්ස කියන ගණයට. එතන මේ අමනුෂ්‍යයන්ගේ පවා ගෞරවයට ආරක්ෂාවටපත් වෙනවා මෛත්‍රිය වඩන කියන අමනුස්සානම්පියෝ හෝති. දේවතා රක්칸ති. අනේ දෙවියන්ගේ ආරක්ෂාව ලබන කෙනෙක් බවට පත් වෙන මේ මෛත්‍රිය වඩන කෙනා. නාසග්ගිවා විසංවා සත්තංවා කමති. මෛත්‍රිය වඩන කෙනා මේ එයාට වසවිසෙන් ගින්නෙන් අවි ආයුධ වලින් හානියක් වෙන්නේ නැහැ කියලා කියනවා. දැන් අර මතක ඇති අර සාමාවති දැන් සාමා දේවිය මෛත්‍රියෙන් ඉන්න කෙනෙක්. මතක ඇති අර සාමා දේවියගේ හිසට අර උතුරන කකාරණ මේ තෙල් එකක් වක් කරනවා මාගන්දී විසින්. නමුත් පිච්චුනේ නැහැ කියලා කියනවා. ඇයි මේ? එයා බොහොම මෛත්‍රී සිතෙන් ඉන්න නිසා එතන කියන්නේ සාමාන්‍ය මෛත්‍රියක් නෙවෙයි ධ්‍යාන දක්වා දිනු කරපු බලවත් මෛත්‍රී චිත්තය. අන්න ඒ වගේ අවි ආයුධ වලින් හානියක් වෙන්නේ නැහැ කියලා කියන වස විස වලින් ගින්නින්. ඊළඟට නාස අග්ගිවා විසංවා සත්තං වා කමති තවටං චිත්තං සමාධියති. අන්න මෛත්‍රිය කරන කෙනාගේ හිත ඉක්මනින් සමාධිගත වෙනවා. භාවනාවක් වඩන්න ගියත් වෙනත් කටයුත්තක් කරන්න ගියත් එයාගේ හිත හොඳට සමාධිගත කරන්න පුළුවන්. නිතාමත් ඉක්මනින්. තුවටං චිත්තං සමාධියති. මුඛවන්නෝ විප්පසීදති. එයාගේ මුහුණ පැහැපත් වෙනවා, ලස්සන වෙනවා කියලා කියනවා. ඊළඟට මුඛවන්නෝ විප්පසීදතේ අසම්මූල්හෝ කාලං කරෝති. එයා අසහියෙන් මැරෙන්නේ නැහැ කියලා කියනවා. මෛත්‍රී කරන කෙනා සිහියෙන් යුක්තවමයි මේ පරලෝ යන්නේ. ඒ නිසාම තවත් ඒක ධානය දක්වාම දිනු කරොත් එයා මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකයේ තුල ප්‍රතිසන්දිය ලබනවා කියලා කියනවා. එතකොට බලන්න මෛත්‍රියෙන් කොයිතරම් ආශිර්වාදයක් ලැබෙනවද? ඉතින් ඒ නිසා මේ द्वේෂය දුරු කරන්න තියෙන ප්‍රතිපක්ෂක ප්‍රතිවිරුද්ධ ධර්මයේ තමයි මෛත්‍රියක් సంతානය තුල දියුණුවටපත් කරන එක. ඉතින් ඒ නිසා තමන් මේ द्वේෂයේ තියෙන ආදීනවේ භයානක ස්වභාවය මනමින් දකින කෙනෙක් බවට පත් වෙන්නට ඕන. මොකද මේ द्वේෂය නිසා Tamanට හානි පැමිණෙන්නේ මේ ජීවිතයේදී විතරක් නෙවෙයි. Taman එක භවයකදී මේ භවයේදී ඇති කරගන්න द्वේෂ මූලික සිත් හේතු කරගෙන තමාට සසරේ අනන්ත ප්‍රමාණ භව ප්‍රමාණයක් දුක් විඳින්න එක හේතුවක් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් කිසිම විරුද්ධ ආරම්මණයක් එක්ක ඝට්ටනයක් ඇති කරගන්න නැතුව හැම වෙලාවකම ආරම්මණයේ යථා තත්ත්වය දකින්නම උත්සාහයක් ගන්නට ඕන කරනවා. එතකොට දැන් ඒකට පහසු ක්‍රමය තමයි හැම වෙලාවකම සිත මෛත්‍රියට හුරු කරන එක. කියන්නේ ඒක දැන් හිතන්න තමන්ට කෙනෙක් පරුස වචනයෙන් බනිනවා නම් දැන් මේ වෙලාවේ නුවණ දියුණු කරගත්තේ නැති ධර්මතාව පිළිබඳ අවබෝධයක් නැති කෙනාට මොකද වෙන්නේ? දැන් තමන්ට කෙනෙක් ඇවිල්ලා බනිනකොට තමනුත් බනින්නේ නැද්ද ඒ කෙනාට? ගොඩක් වෙලාවට බනිනවා. ඒතර දැන් මේ විදිහට බනින්නේ අපි ආරම්මනේ යථා තත්ත්වය දැක්කේ නැති නිසා. එතකොට දැන් වෙන කෙනෙක් තරහා ගිහිල්ලා අපිට බනිනවා. ඒතර අපි මොකද වෙන්නේ? අපිත් ඒ වගේම දේශයක් ඇති කරගන්න ඒ ඇත්තන් කෙරෙහි. ඒකල අපිත් බනිනවා. නමුත් මේක ක්‍රයන් තියෙන හොඳම ක්‍රමය තමයි අපි එයාව සත්වයේ පුද්ගලයෙක් හැටියට අරමුණු කරොත්නේ අපිට තරහා යන්නේ. මේ මට බනින්නේ සත්වයේ. මේ මිනිස්සෙක් මට බනින්නේ මේ අසවල් කෙනා මට බනින්නේ කියලා සත්ත්ව පුද්ගල ප්‍රඥප්තියෙන් බැලුවොත් තමයි අපිට කේන්ති නමුත් අපි එයාව සසර යන සත්වයක් හැටියට ගන්නවා. ඒකල අපි හිතනවා මේ කෙනා මේ බනින්නේ ආදීනවය නොදන්නා නිසා. ඒතර මේ කෙනා මේ මට බනීම හේතු කරගෙන මේ කෙනාගේ సంతානය තුල මේ කෙනා ඇති කරගත්තු දේශමූලික සිත් හේතු කරගෙන මේ සත්වයාට අනාගතයේ බොහෝ කාලයක් දුක් පිණිස අහිත පිණිස ඒක හේතුවක් වෙනවා. ඉතින් මේ කෙනා මේ නිවැරදි සිල්වත් වූ මාහට බැනලා අලුතින් අකුසලයක් රැස් කරගෙන දුගතිගාමී වන ආකාරයට කර්මයක් රැස් කරගන්නවා කියලා ධර්මතා දකින අයට ඒ ඇත්තන් කෙරෙහි අනුකම්පාවක්මයි ඇති වෙන්නේ. දේශයක් ඇති වෙන්නේ. එතකොට අනබෙත් හුරු කරන්න උනේ විදිහමයි. එතකොට දැන් එහෙම නොවුනොත් මොකද වෙන්නේ? ඒ කෙනාගේ අකුසලේ අපිත් බාරගත්තා වෙනානේ. ඉදරන් අපිත් ඒ විදිහේම ද්වේෂයක් ඇත කරගෙන අපිත් බනින්න යනවා නම් මොකද වෙන්නේ? එයයි අපේ අතර වෙනසක් තියනවාද? එහෙනම් අපිත් අන්න සමහරට අපි යාට වඩා බනින්න උත්සාහ දරනවා. ඒකල අපි බලවත් අකුසල් රැස් කර ගන්නවා. ඉතින් ඒ නිසා මේක හොඳට ධර්මතාව වශයෙන් මනසිකාරල ඒ වෙලාවෙම නැති කරගන්න උත්සාහයක් දරන්නට ඕන. තවත් විදිහකට පුළුවන් මනසිකාර කරන්න ඒක අහේවතික සිත්වලදී හොඳට ඉගෙන ගන්න පුළුවන්. දැන් අපිට අනිෂ්ට ශබ්දයක් අහන්නට ලැබෙනවා කියලා කියන්නේ ඒ වෙලාවේ පහළ වෙන්නේ අකුසල විපාක සෝත විඥාන කියන සිත. එතකොට අපි මට බනිනවා කියලා හිතුවොත් නේ තරහ යන්නේ. එතකොට අපි මානසිකාර කරන මේ මට බනිනවා කියන එක ශබ්දයක්. මේ ශබ්දය අහන්නෙක් නැහැ. අහන කෙනෙක් නැහැ. එහෙනම් මෙතන සිද්ධ වෙන්නේ අකුසල විපාක සෝත විඥානයක් පහළවීමක් පමණයි. එතකොට මේ ඇති වෙන්නේ මේ කෙනාගේ මේ ශබ්දය මේ අනිෂ්ට ශබ්දය මේ මොහොතේදී අහන්න සිද්ධ වුණේ මා විසින් පූර්ව භවයේ කරපු අකුසලයක් හේතු කරගෙන කියලාන්න අපි ධර්මතා වශයෙන් මනසිකාර කරලා ඒක කුසලයක් බවට හරව ගන්නවා. එතකොට අපිට හිතෙනවා දර කෙනාට බනින්න. අන්න ඒ සිතවිල්ල එතනින්ම නෑ. ඒතර අපේ කෙනෙක් අපිට බනිනකොට අපි එයාව ගණන් ගන්න නැති හිටියොත් එයා තවත් බනින්න එනවද? නෑ. එතකොට කෙනෙක් අපිට බැන්නට පස්සේ අපි ඒ කෙනාට තවත් වචනයකින් උත්තර දුන්නොත් තමයි අපිට ආයෙත් වචනයක් කියන්නේ. නමුත් එයා බනිනකොටම අපි කිසි දෙයක් කියන්නේ නැතුව අපේ පාඩුවේ ධර්මතාවයක් මනසිකාර කරගෙන අහුන්නේ වගේ අපේ වැඩක් කරගෙන හිටියොත් එයාට මෙපා වෙනවා. ඊට පස්සේ එයාගේ තරහ එතනින්ම නිවිල යනවා. අන්න ඒකයි අපිට තෙරුන් වහන්සේලා අතීතයේ පටන් උගන්වලා තියෙන අර මතක ඇතේ එක්තරා මිනිස්සෙට ආරංචි වුණා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන හොඳට ඉවසන කෙනෙක් කියලා. දිනක් මෙයා මේක පරීක්ෂා කරන්න ඕන කියලා හිතාගෙන උන්වහන්සේ පිඬුසිඟා වඩිනකොට මේ මිනිස්සයා පිටිපසින් ගිහිල් එකපාරටම කම්මුලට පහරක් ගැසුවා වේගයෙන්. නමුත් මේ තෙරුන් වහන්සේ පිටිපස්සවත් හැරිලා බලන්න කිසි දෙයක් උනේ නෑ වගේ පින්නපාතේ වඩිනවා. අන්න දැන් මේ මිනිස්සයාට මේක දරා ගන්න බැරි වුණා. ඊට පස්සේ මේ තරම් ඉවසන තෙරුන් වහන්සේ නමක් ගුණ සම්පන්න කෙනෙක් මං ගැහුවේ කියලා ගිහිල්ලා වන්දනා කරලා සමාව ගත්තා මට සමා වෙන්න කියලා. ඊට සරියුත් තෙරුන් වහන්සේ විමසන මොකටද සමාව ගන්න කියලා. මොකද්ද කරපු වැරද්ද කියලා අහනවා. කිව්වා මං ඔබ වහන්සේගේ ඉවසීම පරීක්ෂා කරන්න ඔබ වහන්සේට මේ විදිහට පහරක් ගැහුවවනේ කියලා කිව්වා. ඊට පස්සේ මං ඔබට සමාව දුන්නා කියලා කියනවා. ඊට පස්සේ කිව්වා ඒක එහෙනම් මට ඇත්තටම සමාව දුන්නා නම් ඔබ වහන්සේ අද මගේ නිවසේට පින්ඩපාතේ වඩින්නට ඕන දාණයට වඩින්නට ඕන කියලා. ඉතින් පාත්‍රය දුන්නේ ඒ කෙනාට. ඊට පස්සේ ඒ අරගෙන ගිහිල්ලා දාණය පිළිගන්නලා දාණය වැළඳෙව්වා. ඊට පස්සේ දාණය වැළඳවලා ඉවරනකොට අනිත් මිනිස්සුන්ට ආරංචි වුණා මේ වගේ කෙනෙක් සැරියුත්තරියුන් වහන්සේට පහරක් ගැහුවා කියලා. ඊට පස්සේ වටපිටාව ඉන්න මිනිස්සු මේ නොඑක ආකාරයේ දඬු මුගුරු අරගෙන මේ මනුස්සයා ගේ වට කරගත්තා. මේ මනුස්සයාට පහර දෙන්න. මේක දැනගත්ත සැරියුත් තෙරුන් වහන්සේ දැන් විහාරස්ථානට වඩින ගමන් අර මිනිස්සයාට පාත්‍රය දුන්නා. ඒ දැන් මම ඉතින් මේ මිනිස්සට ගහන්න බෑනේ. පාත්‍රය දීලා මගේ පිටිපස්සෙන් එන්න කියලා කිව්වා. ඊට පස්සේ ඔන්න යනවා. දැන් මිනිස්සට ගහන්නත් බෑ. ඊට පස්සේ ඉතින් අර මිනිස්සුන්ට කරුණු කාරණා අවබෝධ කරගෙන අන්න බලන්න තමාට විපත් පමනූපු කෙනාට කොයිතරම් අනුග්‍රහයක් කරාද කියලා බලන්න. ඒ කෙනාගේ දානෙත් පිළිගන්න එයාට කුසලයකුත් රැස් කරගන්න අවස්ථාවක් සැලසෙව්වා. ඊට පස්සේ අනිත් මිනිස්සුන්ගෙන් පහර කන්නට තිබෙච්ච අවස්ථාවකුත් වලකලා එයාට ඒ පැත්තෙනොත් පිළිසරණක් හදලා දුන්නා. අන්න බලන්න ඉවසීමේ තියෙන වටිනකම. ඒතර ඒකෙන් කිසි කෙනෙක්ට හානියක් උනේ නැහැ. අන්න ඒ වගේ අපිට හානි පමුණුවන අපිට වචනයකින් හරි හිංසා කරනවා නම් කෙනෙක් අපිට එක නොඑක ආකාර ඊර්ෂ්‍යා කරන අපි දන්නවා නම් මේකෙන අපිට හානි පමුණුවන කෙනෙක් කියලා මේ අපි ඒ ඇත්තන්ට අල්ලා ගන්න ආරම්භණයක් දෙන්න හොඳ නැහැ. වචනයකින්වත් රවලා බැලීමකින්වත් අන්න අපි මෛත්‍රියෙන්ම කටයුතු කරනකොට ඒ කෙනා තේරුම් ගන්නවා මා කුමක්ද කළ යුත්තේ. ඒතර එයාගේ ඒ වැරදි නිකම්ම නවතිනවා. ඉතින් අන්න ඒකයි කියන්නේ. ඒතකොට බාහනකින් කොයි තරම් පිරිසකට යහපතක් වුණාද කියලා. එතකොට දැන් සමහරට අපි කිසිම අවස්ථාවක තවත් කෙනෙක් අමනාප කරගන්න හොඳ නැහැ. මොකද හේතුව? මොකද ඊට පස්සේ අපි යම් කෙනෙක් තරහ කරගත්තොත් ඒ කෙනා කොයි ආකාරයකින් ක්‍රියාත්මක වේද කියලා අපිට කියන්න බෑ. ඒ කෙනා තමන්ට හානියක් කරන්න පුළුවන්. තමන්ට හානියක් කරන්න බැයි නම් තමන්ගේ දුවාදරුවන්ට හානියක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමාගේ වස්තුන්ට හානියක් කරන්න පුළුවන්. අන්න ওই විදිහේ කෙනෙක් අමනාප කරගත්තොත් අන්න කෙනෙක් කෙරෙහි අපේ ද්වේෂ සහගත සිත් ඇති කරගත්තොත් ඒක තමන්ටත් හානියක් වෙනවා අනිත් ඇත්තන්ටත් හානියක් වෙනවා. ඒක પરම්පරා වශයෙන් යන්න පුළුවන්. භවයෙන් භවයට යන්නත් පුළුවන්. අර මතක ඇති ඔය ඇත්තෝ අර එක දරුවෙක්ට මොහොදේ ගමන් කරලේ මොහොදේ අර කැස්බෑ බිත්තර වගේක් හම්බෙච්ච මිනිස්සෙක් එක්තරා නිවසකට ඇවිල්ලා ඒ බිත්තර ටික සකස් කරගෙන අනුභව කරන ගමන් ඒ නිවසේ ඉන්න කූඩ කුඩා දරුවාටත් මේ බිත්තරේ කොටසක් අනුභව කරන්න දුන්නා. එදා ඉඳලා මේ දරුවාට ආසාවක් ඇති වුණා බිත්තර අනුභව කරන්න. ඉතින් මේක හැමදාම බිත්තර ගෙනල්ලා දෙන්න බැරි නිසා මේක කරදරයක් නිසා මේ gedara ඉන්න දෙමව්පියෝ මේ gedara ඇති කළා කිකිලියක්. දැන් කිකිලිය දාන දාන බිත්තර අර කුඩා දරුවා අනුභව කරනවා. දැන් කිකිලි බිත්තර දාන්න අපිට අනුභව කරන්නද? නෑ, යාගේ පැටවව ආරක්ෂා කරගන්න. දරු પરම්පරාවක් බිහි කරගන්න. ඊතරන්නේ මේ කිකිලට මේ දරුවා ගැන පුදුම ද්වේෂයක් ඇති වුණා. මේ මගේ දරුවන් මේ කෙනා කනවන කියලා. ඊට පස්සේ මේ දේශයෙන්ම මිය පරලොව ගිහිල්ලා මේ කිකිලි ඒ නිවසේම බලලෙක් වෙලා ඉපදුනා. ඊට පස්සේ අර දරුවත් ඔය විදිහටම ජීවත් වෙලා ටික කාලෙකින් මැරිලා ගිහිල්ලා ඒ නිවසේම කිකිලියක් වෙලා උත්පත්ති ලැබුවා. ඊට පස්සේ අන්න දැන් බලලා විසින් මේ කිකිලිය මැරුවා. ඊටසේ මරණකොට මේ කිකිලිය දේශමූලික සිතක් ඇති කරගෙන මිය ගිහිල්ලා කෙකෙලියෙන් මැරිලා ගිහින් ඉපදුනා වනාන්තරයේ දිවියෙක් වෙලා. ඊට පස්සේ අර බලලමියේ පරලෝ ගිහිල්ලා ඉපදුනා මෝදෙනක් වෙලා. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ මේ දේශෙන් අර දිවියා විසින් අර මෝදෙන දාන දාන පැටව අනුභව කරනවා. අන්තිමේ මුවත් මරාගෙන කෑවා. මෝදෙනත්. ඊට පස්සේ මෝදෙන ද්වේෂයෙන් මැරිලා ගිහිල්ලා යක්ෂණියක් වෙලා ඉපදුනා. අර යක්ෂණියක් නෙමෙයි මෝදෙන මැරිලා කියලා කාන්තාවක් වෙලා උත්පත්ති ලැබුවා. ඊට පස්සේ අර කොටි දෙන කොටියා මැරිලා ගිහිල්ලා ඉපදුනා යක්ෂණියක් වෙලා. දැන් අර යක්ෂණිය විසින් අර කාන්තාවගේ දරුවන් දෙන්නෙක්ම අනුභව කරා. ඊටසර තුන්වෙනි දරුවා අනුභව කරන්න යනකොට ඉක්මොණ්ඩ බුදුරජාණන් වහන්සේ ළඟ පාමුල තියලා දරුවා බේරගත්තා. ඊටසේ බුදුහාඳුරු මේ දෙන්නගේ අතීත කතාව දේශනා කරලා මේ දෙන්නගේ වෛරය එතනින් සංසිඳෙව්වා. හැබැයි ඒ වෛරය දිගටම ගියා නම් තවත් බොහෝ කාලයක් යනවා. එතකොට අපි හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. ද්වේෂය කියන එක අපේ වටා ඉන්න බොහෝ පිරිසක් අපිට සමහරට විපත් පමනුවන්නේ මේ සාංශාරික බැඳීම් හේතු කරගෙන. කියන්නේ දැන් සසරේ කරන ප්‍රාර්ථනාවන් හරි භයානකයි. කියන්නේ අපි යම් කිසි දෙයක් දැඩි ද්වේෂසිතකින් ප්‍රාර්ථනා කළොත් ඒ දේවල් ඉටු වෙනවා. දැන් ඒකෙන් අර දැන් ජාතක කතා වලින් ඒකෙනේ ඉෂ්ට ඉෂ්ට වෙලා මතු කරලා පෙන්වලා දීලා තිනේ දැන් එදා අර කච්චපුට වෙලෙන්දා වගේ ඉපදිලා හිටපු ඒ අවදියේදී අර කෙනා ප්‍රාර්ථනා කළා භවයක් භවයක් පාසා මම ඔබගෙන් පලි ගන්නවා කියලා. එතකොට දැන් ඒ කෙනා බලන්න ඊළඟ භවයේ උත්පත්තිය ලැබනකොට දැන් අපි දන්නවද මම අර මිනිස්සයත් එක්ක පෙර ජීවිතේ වෛර කරගෙන ඉපදුනා කියලා අපිට දැනීමක් තියනවාද? අපි දන්නේ නැහනේ. නමුත් ඒ මිනිස්සයා දැන් බෝසතාණන් වහන්සේත් එක්ක වෛර කරා කියලා අර ඊට පහුවාත්ම භාවයේදී අර කවුරුවක්වත් දන්නේ නැහැ. නමුත් අර මිනිස්සයාට වෛර කරපු අදිෂ්ඨාන කරපු මිනිස්සයාට අර මිනිස්සයා දකිනකොටම අර සිතෙන් සිතට උපනිශ්‍රය වෙන නිසා එකපාරට මතුවලා එනවා. ඉනිසේ මේ මිනිස්සයාව මරන්න හදන හැම වෙලාවකම. ඉනිසතම බෝසතාණන් වහන්සේට හැම වෙලාවකම මේ දෙව්දත් තෙරුන් වහන්සේ කොතන ඉපදුනත් විරුද්ධවම වැඩ කරන්නේ. දැන් වඳුරෙක් වෙලා ඉපදිච්ච භාවයක් තුළ තවත් නොඑක් තැන්වල සමහරට අම්මා තාත්තා බවටත් වෙලා ඉපදෙනවා. නමුත් අම්මා තාත්තා බවට පත් වෙලා ඉපදිච්ච වාරවල පවා මේ දරුවා මරන්න පවා හිතක් පහළ වෙනවා. එතකොට අන්න ওই විදිහට අපි සසරේදී තවත් කෙනෙක් එක්ක ද්වේෂයක් ඇති කරගත්තොත් හරි අපි කෙනෙක්ගෙන් පරිගන්නවා කියලා අදහසක් ඇති කරගත්තොත් හරි ඒ දැඩි ද්වේෂ මූලික සිතෙන් ඇති කරගත්ත අදිෂ්ඨාන ප්‍රාර්ථනා ඒව භවෙන් භවයට යනවා ගොඩක් වෙලාවට. ඒ දේවල් එන්න පුළුවන් සමහරට අපේ අපිට වෛර කරන අය දරුවන් වශයෙන් අපිට හමු වෙන්න පුළුවන්. දෙමාපියෝ වශයෙන් හමුවන්න පුළුවන්. සැමියා බිරිඳ වශයෙන් හමුවන්න පුළුවන්. අසල්වාසීන් හැටියට හමු වෙන්න පුළුවන්. අන්න ওই විදිහේ දින අර මතක ඇති එක දිනක් එක තෙරුන් එක ස්වාමින් වහන්සේ නමක් වැඩ හිටිය මේ ස්වාමින් වහන්සේට මේ ජීවිතය ගැන කලකිරුණා. Tamanගේ මහානකම එපා වුණා. නැවත ගිහිගෙට යන්නත් බැරි නිසා මේ තෙරුන් වහන්සේ තමාගේ ජීවිතේ මේක විනය පිටකේ තියෙන තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න අවස්ථාවක් හොය හොයා හිටියේ. ඔන්න ඒ දවස්වල එක සර්පයෙක් ඒ අවට සැරිසරලා හම්බෙලා ඒ අනික් තෙරුන් වහන්සේලා විති මේ සර්පයාව අල්ලගෙන මුට්ටියකට දාගෙන අරගෙන යනවා මේ වෙන ඈත තැනකට ගිහින් දාන්න කියලා. ඒතර මේක දැකපු අර තෙරුන් වහන්සේ මේක ඉල්ල ගන්නවා. මං ගෙහින් දාන්නම් කියලා මෙයා ඒ ඈතට ගිහිල්ලා ඉවරලා මේ සර්පයා ලවා මට දෂ්ට කරවාගෙන මං මිය පරලෝ යනවා කියලා හිතාගෙන අර මුට්ටිය ඇතුළට අත දානවා. නමුත් කොයිතරම් මේ සර්පයාට මිරිකුවත් හානි කරත් හපන්නේ දෂ්ට කරන්නේ ඊට පස්සේ ඕකට හේතු මොනවද කියලා විමසුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ පවසා සිටියා දේශනා කළා මේට පූර්වාත්ම භාවයක මේ සර්පයා වෙලා ඉපදිලා ඉඳලා තියෙන්නේ මේ තෙරුන් වහන්සේ හැටියට පෙර ජීවිතේ හිටියා මෙයා බොහොම උසස් පවුලක ඉපදිලා හිටියේ මෙයා යටතේ වැඩ කරපු සේවකයෙක්. අන්න තමාගේ යටහත් පහත් වැඩ කරපු සේවකයෙක් තමයි මේ සර්පය කියලා ඉපදිලා ඉන්නේ. ඒ නිසා කොයිතරම් දේවල් කළත් හානි කරන්නේ ඉතින් ඔන්න ওই විදිහට මේ සසරේ එන දේවල් අපි ප්‍රාර්ථනා කරන දේවල් මතුවෙනවා. ඒ වගේම අපිට සමහරට ඒ වගේ අපි වෛර කරොත් වෛරක්කාර අපේ පසුපසින් එන්න පුළුවන්. ඒ නිසා හොඳම ක්‍රමය තමයි කිසිම ආරම්මණයක් එක්ක හරි කිසිම වස්තුවක් එක්ක හරි කිසිම සත්වයක් පිළිබඳව හෝ කිනම් අවස්ථාවකදීවත් අපේ ද්වේෂ මූලික සිතක් ඇති කරගන්න හොඳ නැහැ. මොකද අපි මේ හැම වෙලාවකම උත්සාහයක් දරන්නේ සසර යන්න නෙවෙයි ඉක්මනින් මේ භව දුකින් ඈතර වෙන්න. ඒතර මේ සාංශාරික දුකෙන් මිදෙන්න නම් අපේ අභිලාෂය තියෙන්නේ අන්න අපි එක වෙලාවකවත් ඒ සසරේ නැවත නැවත දුක් විඳින්න සසරේ යන්න හේතු වන ධර්මතාවයන් රැස් වෙන අවස්ථාවක් දෙන්න හොඳ නෑ. මොකද ඒක අපිට බාධාවක් වෙන්න පුළුවන්. කොහොමද එහෙම බාධාවක් වෙන්නේ? ඒ කියන්නේ හිතන්න අපි මේ ජීවිතේදී හොඳට ගුණධර්ම දියුණු කරගෙන ඉන්නවා කියලා හිතන්න. සිල් ආරක්ෂා කරගෙන ඒ වගේම මේ නිවන් දැකීමේ අභිලාෂයෙන් යුක්තව කාටවත් හිංසාවක් කරන්නේ නැතිව වෛරයක් කරන්නේ නැතිව බොහොම ධාර්මික ආකාරයෙන් ජීවත් වෙනවා. ලෝකේ හැම කාලයකම අසත්පුරුෂයෝ වාසය කරනවා. අපි කොච්චර හොඳට ජීවත් වුණත් ඔය ඇත්තෝ හිතනවද හැමෝම ඔය ඇත්තොත් එක්ක හොඳින් කටයුතු කරයි කියලා. නෑ. දැන් සමහරට වෙලාවට කෙනෙක් හොඳට සාමකාමී කියලා දැනගත්තාම අනිත් අය උත්සාහ දරනවා එයාට පහර ගහන්න. ඒක සමාජයේ තියෙන ලක්ෂණයක්. ඒක අපි අර සම්මුතිය හොඳට තේරුම් ගන්න ඕන කියලා ඒකම මුලින්ම දේශනාවලදී කිව්වේ සම්මුතියයි ප්‍රඥප්තියයි මේ නිවන් මාගයි අතර ලොකු වෙනසක් තියෙනවා කියලා. එතකොට දැන් බාහිරින් අපිට හොඳට ගුණධර්ම දියුණු කරගෙන මේ නිවන් දකින්න උත්සාහ දරන්නේ. අපි හිතුව මේ හොඳට නිවන් දකින්න ශ්‍රද්ධාවෙන් සීලාදී ගුණධර්ම දියුණු කරගෙන ජීවත් වෙනකොට මේ බාහිරින් ඉන්න කෙනෙක් අපිට හිංසා කරනවා. නොඑක් ආකාරයන්ගින්. ඒතර අපි දන්නේ නැනේ මේ කෙනා කවුද කියලා. සමහරට අපිට මේ හිංසා අපි මෙච්චර හොඳට ජීවත් වෙද්දිත් අපිට හිංසා කරන කෙනා අපිට පීඩා කරන කෙනා පෙර ජීවිතේ අපිත් එක්ක වෛරයෙන් එන කෙනෙක් වෙන්න පුළුවන්. නේද? එතකොට අපි මේ ಗುಣධර්ම දිනු කරගෙන නිවන් දකින්න උත්සාහ දරද්දිත් අපට පීඩා කරනකොට අපි මේකේ යථා පැවැත්ම අවබෝධ නොකරගත්තොත් අපිත් අපි මෙච්චර හොඳට ಗುಣධර්ම දිනු කරද්දී අපිට මේ මිනිස්සුયો හිංසා කරනවනේ කියලා අපිට දැඩි දේශයක් ඇති වෙන්න පුළුවන්. දැඩි දේශයක් ඇති වෙලා ඕක වර්ධනය වෙලා ඒ මිනිස්සයා මරන්නත් පවා පෙළෙන්න පුළුවන්. එහෙම කරන්න බෑද? මේ හිත කියන්නේ එහෙමයි. හිත කියන එක විශ්වාස කරන්න බෑ. ඒකයි පෘතජන సంతානය කියන එක. ඉතින් එතකොට බලන්න අපි මේ ಗುಣධර්ම දියුණු කරගෙන යන්නේ. නමුත් නැවතුනේ කොහෙන්ද? අන්න බලන්න මේ දේශය නිසානේ. අන්න ආරාමණ යථා තත්ත්වය දැක්කේ නැති නිසා අපිට කොච්චර කට්ටිය හිංසා කරත් පීඩා කළත් අය බොහොම මෛත්‍රියෙන් කටයුතු කළ යුතුයි කියලා කියන්නේ. ඒක බෝසත් සිරිතෙම පේනවානේ. දැන් බෝසතාණන් වහන්සේ මේ භාවනා කර්මස්ථාන දැන් උපේක්ෂාව ආදී මේ පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරනකොට එක පිරිසක් කුඩා දරුව ගම්වල ඇවිල්ලා සමහර අය කෝටු කෑලි අරගෙන ඇවිල්ලා කන් වලට ගහනවා කියලා කියනවා. මේ නාසයේ හිර කරනවා කියන පුළුන් කෑලි එහෙම. මේ කෙස් වැටි වලින් අදිනවා කියලා කියනවා. ඇඟට මල මුත්‍ර දානවා. කොළරොඩු දානවා. නමුත් බෝසතාණන් වහන්සේ ඒ කිසි කෙනෙක් කෙරෙහි දේශයක් ඇති කරගත්තේ නැහැ. ඒ වගේම තවත් පිරිසක් ඇවිල්ලා මේ බෝසතාණන් වහන්සේ හොඳට නාවනවා. පිරිසිදු කරනවා. දානේ පිළිගන්වනවා. උදව් උපදව් කරනවා. නමුත් ඒ අය කෙරෙහිවත් අමුතු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඊතරන්නේ සියලු දෙනා විශේෂයි සමසිතක් ඇති කරගත්තා. අර ඇත්ත උදව් කරන ඇත්තන් කෙරෙහි ලෝභයක් ඇති කරගෙන ඒ ඇත්තන් හොඳයි කියලා එහෙම සිතක් ඇති කරගත්තෙත් නෑ. මට හානි කරන ඇත්තන් කියලා ඝට්ටනයක් ඇති කරගෙන දේශමූලික සිතක් පහළ කරගත්තෙත් නෑ. අනුපේක්ෂාවෙන් හිටියා. එහෙනම් අන්න අපිත් පුළුවන් තරම් අන්න ඒ ක්‍රමය අනුගමනය කරන්න උත්සාහයක් දරන්න. මේ ද්වේෂයට නැගිටින්න තැනක් දෙන්න හොඳ නැහැ. දැන් ඒ කියන්නේ දැන් එහෙම වුණා කියලා හැබැයි හැම වෙලාවකම කියන්නේ දැන් අපි හිතමු දැන් බුදුරජාණන් වහන්සේත් ගොඩක් තැන්වලදී සැරට කතා කරපු අවස්ථා තියෙනවානේ. දැන් මෝඝ පුරුෂාදී වශයෙන් වචන භාවිත කරලා තියෙනවා. එතකොට දැන් එක අවස්ථාවකදී අර භික්ෂුන් වහන්සේලා පිරිසක් වැඩම කරවලා බොහොම ශබ්ද කරනවා. නේද? ඔව්. එතකොට ඒ වෙලාවේ බුදුහාඳුර ඒගොල්ලෝ එලව ගන්නවානේ. මේ ආනන්තනු මේගොල්ලෝ මෙතනින් එළියට දාන්න කියලා කියනවා. පිටමං කරන්න කියලා කියනවා. ඒතකොට දේශයෙන් දෙක් කළේ නෑ. ඒ කරේ බොහොම උපේක්ෂාවෙන් ඒ අතන අනුකම්පා සහගතවයි කළේ. අන්න ඒ වගේ අපේ අර උපක්‍රමශීලීව කටයුතු කරන්න හුරු වෙන්නට ඕන. එතකොට අන්න ඒ විදිහේ කටයුතු කරනකොට අපිට තේරෙනවා මේ දේශය වලක්වා ගත යුත්තේ කවර ආකාරයකින්ද මේ ද්වේෂය හට ගැනීම තුළ ඇති වෙන ආදීනමය කවරක්ද ඒක නැති කළාම වෙන යහපත් විපාක මොනවද කියලා හොඳට අවබෝධ කරගෙන මෙන්න මේ ද්වේෂය කියන එක සිතේ පහළ වෙන්න දෙන්නේ නැතිව ආරක්ෂා කර ගැනීම තුළ Tamanට වෙන්නේ යහපතක්මයි. ඉතින් ඒ නිසා මේ ද්වේෂය ගැන අපි මේ තරම් දීර්ඝව සාකච්ඡා කරන්න හේතු උනේ මේ ද්වේෂය තරම් සත්වයාට හානි කරන වෙනත් ධර්මයක් නෑ. බොහෝ හානි කරනවා මේ ද්වේෂය නොඑක් පැතිකඩවල් වලින්. ඊර්ෂ්‍යා වේසයෙන් ඊළඟට අර අපි මුලින් කතා කරපු අනුකම්පාව වගේ වේශයෙන් ඇවිල්ලා පිළිකුල් ස්වභාවයෙන් භය වශයෙන් තැත ගැනීම වශයෙන් පිළිකුල් ස්වභාවයෙන් මේ විදිහට නොඑක් පැතිකඩවල වලින් මේ द्वේෂය අපිට අර සියුම් ක්‍රම වලින් හානි කරනවා. ඒතර භාවනා කරන ඇත්තන්ටත් නොඑක් ආකාරයෙන් මේ द्वේෂය හානි කරනවා. ඉතින් අන්න ওই විදිහේ මේ द्वේෂ මූලික සිතක් පහළ වුණා කියලා කියන්නේම Tamanට අනර්ථයක්මයි සිද්ධ වුනේ. ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ අර කුද්ධෝ අත්තං නජානාති කුද්ධෝ ධම්මං පස්සතේ. ඒක මහා භයක් කියනවා සත්වයාට. මහා අන්ධකාරයක් කියලා කියනවා. දැන් අපි මහා අන්ධකාරයකට ගියහම අපිට කිසි දෙයක් පේන්නේ හරියට ද්වේෂය ඇති වුණාමත් එහෙම කියලා කියනවා. ද්වේෂය ඇති වුණාමත් කිසි දෙයක් පේන්නේ තමන් කළ යුතු දේවල් මොනවද නොකළ යුතු දේවල් මොනවද කියලා. දැන් ද්වේෂය නිසා අර අපි පරුස වචන භාවිතා නොකළ යුතු ඇත්තන්ට පරුස වචන භාවිත කරනවානේ. ඒ වගේම දැන් දෙමාපියෝ කොයිතරම් වැරදි කළත් දෙමාපියෝ Tamanට කොයිතරම් හානියක් කළත් ඒ හානියක් කියලා කියන්නේ දැන් දෙමාපියෝ Taman කියන දේ ඇහුවේ නැහැ කියලා හරි Taman කියන විදිහට ඉන්නේ නැහැ කියලා හරි දැන් කොයිතරම් Taman අකමැති විදිහට වැඩ කළත් අපිට අයිතියක් තියනවද මේ දෙමව්පියන් විශේෂ ද්වේෂ මූලික සිතක් ඇති කරගන්න බෑ. එතකොට ද්වේෂයක් අන්න බලන්න එතකොට නමුත් දෙමව්පියන්ට කොයිතරම් හානි කරනවද මේ ලෝක සත්වයා? කොයිතරම් වින කරනවද? කොයිතරම් බනිනවද? දැන් දෙමව්පියන් විශේෂයේ අඩුම වශයෙන් නපුරු බැල්මක්වත් හෙලන්න හොඳ නැහැ. දැන් ඒ වගේ මහා ගුණ සම්පන්නයි. ඒතර බලන්න දැන් දෙමාපියෝ කියලා කියන කොයිතරම් උපකාර වෙච්ච දෙන්නේ. ඒක කියන්න බෑ අපි මාස ගාණක් කිව්වත් ඉවරයක් වෙන්නේ නැහැ නේද? දැන් දෙමාපියෝ දරුවෙක්ට Tamanට කරන උපකාරය මේ ජීවිතේ මාස ගාණක් කිව්වත් අවසානයක් නැහැ නේ. ඒ නිසා කියන්නේ ඒ ඇත්තන් කෙරෙහි අඩුම ගානේ තරහසිතකින් බලන්නවත් හොඳ නැහැ. තරහසිතින් වචනයක්වත් කතා කරන්න හොඳ නැහැ. නමුත් කොයිතරම් මේ දේවල් සිද්ධ වෙනවද නේද? සමහරට කටයුතු කරන නිසා තමන් තරහා විදිහට බලනවා ඇති. වචන කියනවා ඇති. ඒව හරි භයානකයි. ඒතර අන්න මේ ඒක අර අන්ධකාරයක් කියලා කියන්නේ මේ ඔක්කොම කරන්නේ ද්වේෂයෙන්නේ. ඒතර ඔන්න ওই විදිහේ නොඑක් පැතිකඩවල් වලින් තමන්ට මේ ද්වේෂය කියන එක හානි පමුණවනවා. ඒකයි මේ ද්වේෂය ගැන අපි මෙච්චර කතා කරේ. මේ නොඑක් පැතිකඩවල වලින් තමාට හානි පමනවා. ඉතින් දෙමව්පියන්ට කුඩා දෙයක් කළත් ඒකේ විපාකය බොහොම බරපතලයි. ඒ වගේම තමයි තෙරුවන් විශේෂයි. මේ බුදුරජාණන් වහන්සේ විශේෂයි ධර්මයේ විශේෂයි කොයිතරම් සමහර අය ද්වේෂ සහගතව කතා කරනවද? ඒව අපි ඉදිරි වැඩසටහන් වලදී සාකච්ඡා කරමු. ඉතින් මේ ද්වේෂය ගැන අපිට සමහරට ඉදිරියේදී කතා කරන්න සිද්ධ වේවි. ඉතින් මේ ද්වේෂ මූලික සිත මේ තරම් Tamanට අනර්ථයක් පමුණුවනවා. ඉතින් ඒ නිසා මේ ආකාරයේ මහත් වූ හානියක් පමනවන මේ දේශමූලික සිත් අපේ මනවින් හඳුනාගෙන ඒ දේවල් సంతානයේ තුල නොවැඩෙන ආකාරයට මෛත්‍රිය සිතකින්ම හැම වෙලාවකම කටයුතු කරන්නට උත්සාහයක් දරන්නට ඕන. ඉතින් ඒ නිසා අද දවසේදී අපි මේ ද්වේෂය පිළිබඳව කතා කළේ. ඉතින් යම් අවබෝධයක් ඇති වෙන්නේ නැති මේ ද්වේෂය කොයිතරම් Tamanට අනර්ථයක් සිද්ධ කරනවද කියන එක. ඉතින් ඒ නිසා අපි මේ ද්වේෂ මූලික සිත් උපද්දව ගන්න නැතිව කරුණා මෛත්‍රී සිතවිලි මුපදවාගෙන මේ ද්වේෂය දුරු කරන්න උත්සාහයක් දරමු. ඉතින් ඒ සඳහා මේ සිත් පිළිබඳ ඇති අවබෝධය අපිට ගොඩක් උපකාර වෙනවා. ඉතින් ඒ නිසා මේ ඇති කරගත් ධර්මඥානය මේ සිත් පිළිබඳ ඇති අවබෝධය අපි හැම දිනාටම මේ ආදී අකුසල ධර්මයන් දුරුකොට කුසල ධර්මයන් දියුණු කරගෙන බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගෙන පරමාර්ථ ධර්මයන්ගේ යථා ස්වභාවය මැනවින් අවබෝධ කරගෙන තමා විසින් ප්‍රාර්ථනීය වූ බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණසම මේ ඇති කරගත් ධර්මඥානය උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු හැම දිනාටම තෙරුවන් සරණයි